ඡන්ද පරිත්තම් එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකංස ආරාමේ රෝපන සමයේන චන්දිමා දේව පුන්තෝ රාහුනං අසුරින් දේන ගහිතෝති නතකෝ චන්දිමා දේව පුත්තෝ භගවන්තං අනුස්සරමානෝ තායං වේලායන් ඉමංගා සතං අබාසී නමෝ තේ බුද්ද විරත්තු විප්පමුත්තෝ සී සම්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවති අතකෝ භගවා චන්දිමං දේව පුත්තං ආරම්භරාහුං අසුරින්දං ගාතාය අඤ්ඤමාසී තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ රාහු චන්දං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති නතකොරාහු අසුරින්දෝ චන්දිමන් දේව පුත්තං මුංචිත්වා තරමාන රූපෝ යේන වේපචින්ති අසුරින්දෝ තේන උපසංකමි උපසංකමිත්වා සංවිංගෝ ලෝමහට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතං කෝරාහුං අසුරින්දං වේපචින්ති අසුරින්දෝ ගාථාය අඤ්ජබාසී කින්නු සන්තරමානව රාහු චන්දං පමුංචසී සංවිංග රූපෝ ආගම්ම කින්න බේතව තිත්තසීති සත්තදාමේ පලේ මුන්දා ජීවන්තෝන සුකං ලබේ බුද්ධගාතා බිගිතෝම් නොචේ මුංචෙය චන්දිමන්තේ